මිහිතරිගල නිස්සාරණ වනයේ වැඩ සිටියා වූ අතිපූජ්‍ය මාතර ඥානාරාම මහෝපාද්‍ය මහින්පාණන් වහන්සේගේ සාරවත් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. නමෝ තස්ස නමෝ තෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නං තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නං තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝයේ ධම්මා විඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති යේ ධම්මා අභිඤ්ඤා පවතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා පජහති යේ ධම්මා විඤ්ඤා භාවේ තබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේති යේ ධම්මා අභිඤ්ඤා සච්චිකා සම්මා ඒදං සච්චි කරෝති අද බලාපොරොත්තු වෙන්නේ විදර්ශනා භාවනාව දිගට පවත්වාගෙන යා යුතුයි පිළිවෙලවල් අතුරෙන් එක්තරා පිළිවෙලක් දැක්වීමටයි බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේගේ විශාල ධර්ම දේශනාවක එක ප්‍රදේශයක් අන්තිමට ළඟාවන එක්තරා ප්‍රදේශයක් ප්‍රකාශ කළේ ප්‍රස්තුතයේද ප්‍රධාන වශයෙන් අදහස් කරපු දේට උපකාර කර ගැනීමට බුද්ධ වචනේ උපකාර කර ගැනීමටයි මේ ටික ඉදිරිපත් කළේ. දර්ශනා භාවනාව පටන් ගන්නා යෝගාවචරයා තුල සිටිය යුතු උසස් ගුණ ධර්මයන් සම්බන්ධව කොපමණවත් තේරුම් කර දීලා ඇති තේරුම් කරගෙනත් ඇති මේ පිරිස සාමාන්‍ය වශයෙන් පධානියංග පහ උගන්වලා තියෙනවා ඒ පධානියංග පහ සම්පූර්ණව තියෙනවා නම් වලදිනේ නැතුව භාවනාවකින් සමත භාවනාවකින් හෝ විදර්ශනා භාවනාවකින් හෝ නියම ඵලය ප්‍රතිඵල ප්‍රයෝජන සාසා ගන්න පුළුවන් වෙනවා. සමත භාවනාවක් කරතත් විදර්ශනා භාවනාවක් කරතත් මේ උතුම් ගුණ ධර්මයන් ඒ යෝගාවචරයන් තුළ තිබෙනවා නම් ඒ භාවනාව ලේසින් සාර්ථකව කරගෙන යන්නට පුළුවන්. ඒ වගේම තවත් අවශ්‍ය ගුණාංග රාශියක් තියෙනවා. ප්‍රධාන වශයෙන් යෝගාවචරය එකම බලාපොරොත්තු වශයෙන් තමන්ගේ වැඩය, කාර්යය යන්නේ භාවනා කාර්යය කරගෙන යාමේ අදහස තියෙනවා. එකම බලාපොරොත්තු නානා බලාපොරොත්තු නොව එකම බලාපොරොත්තුවක් ඇති කරගෙන එළගෙන යන්නේ. ඇතැම් විට මේ භාවනාව ගැන යන යෝගාවචරය බාහිර අදහස් ඇති කරගත්තොත් මේ භාවනා මාර්ගය කරන්නේ අත්හදා බැලීමටයි. එහෙම නැත්නම් අනුන් ඉදිරියේ කියා පෑමටයි. නැත්නම් එහෙම නැත්නම් මේ විශේෂ දේවල් ලෝකයේ ආයිදිරියේ තැබීමට දේවල් කියන්නේ ලාභ කීර්ති ප්‍රශංසා කියන මේවා ලැබීමට උපකාර වන අන්දමේ විශේෂ දේවල් ඉදිරිපත් කිරීමට ලෝකයේ ආයිදිරියේ තැබීමට කියන මෙන්න මේ විදිහේ පුංචි අදහස් ඉදිරිපත් කරගෙන කරන්නට ගියොත් භාවනාව සාර්ථක කරගන්න බෑ. නියම නිස්සරණ අදහස තියෙන්නේ. ඒ වාගේම මොනුරන් කෙරෙහි ශ්‍රද්ධාව භක්තිය බලවත් විශ්වාසයේ තියෙන තරමට මේ ධර්මයන් තමන් තුළ ලෙහෙසියෙන් තලපදියම් කර ගැනීමට පුළුවන් වෙනවා සද්ධාව ඕකප්පන සද්ධාව කියන බලවත් සද්ධාව අවශ්‍යයි යෝගාවචරයේට ඒකේ බලයෙන් එහාට දියුණු කර ගන්නට වෙන්නා වූ වටිනා ගුණ ධර්මයන් තමා තුළට අතුල් කර ගන්නට පුළුවන් වෙනවා. සද්ධාව අතක් වාගේ කියලා සමහර තැනක විස්තර කරනවා ඒ වගේම ශ්‍රද්ධාවේ එක්තරා ලක්ෂණයක් තියෙනවා සම්පක්ඛන්දනී කියන එක සම්පක්ඛන්දනී කියන්නේ වියට පැනීම බලාගෙන යනකොට භාවනාව කරන්නට කලින් වුණත් භාවනා කරන අවස්ථාවේදී වුණත් මේ වැඩ පිළිවෙලේ තියෙන අමාරුකම දුෂ්කරතාවන් නොයෙක් විදිහේ ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. සංසාර දුක භයානක වශයෙන් වැටෙනවා. ඒ වගේම භයානක සංසාර දුකෙන් ඊතර වීම ලේසි නෑ. අමාරු දෙයක් වෙන ඔය විදිහට අදහස් වෙන්න ඉඩ තියෙනවා. එබඳු අවස්ථාවේදී අර සම්පක්ඛන්දන කියන ශ්‍රද්ධාවේ ගුණේ ඉදිරිපත් කරගත්තාම ඒ කොයිතරම් අමාරු වුණත් කොයිතරම් දුෂ්කර වුණත් මට මේ කරන්නට පුළුවන් කියලා අදහස ඇති කරගෙන ඉස්සරහට පණින්න පුළුවන් ඇති කරගන්න මේක සම්පක්ඛන්නන ලක්ෂණය ඒ වගේම සද්ධාවේ තියෙන අධිමුච්ඡනය කියන එක අධිමුච්ඡන අධි කියන්නේ ආධාරය මුක්තිය කියන්නේ නිවීම. නිවීම කියන්නේ අහස් වීම. සද්ධේය වස්තු. සද්ධේය වස්තු කියන්නේ ඇදහිය යුතු වස්තු විශේෂෙහි ඇතිවෙනා වූ ඒ පැත්තට මේ පැත්තට පෙරවෙන ගතිය. අයින් කළා ඒකාන්තයෙන්ම එක අදහසකට සිත මුදා ගැනීමයි අදිමුක්තිය කියන්නේ. එතකොට ඒකක් සද්ධාවේ එක්තරා ලක්ෂණයක්. මෙන්න මේ ලක්ෂණ අනුව සන්ධාව යොදා ගන්නට බලාපොරොත්තු වෙනකොට යෝගාවචරය ලොකු දක්ෂේ. කරගෙන යනා වූ යෝග කර්මය සම්පූර්ණයෙන් සාර්ථකව කර ගන්නට පුළුවන්. මේ විදිහට සන්ධාව උපකාර වෙනවා. ඇතම් විටක මේ දේවල් දන්න උදවිය. මේ කටේ ධර්ම කරුණු වාගේම බාහිර දේවල් සම්බන්ධව කටයුතු කරපු උදවිය ඉදනවා මේ බුදුරජාණන් වහන්සේ යම් විදිහකින් ඒ උන්වහන්සේ ඒ වටිනා ගුණ ධර්මයන් අත්පත් කරගත්තා නම් උන්වහන්සේ කාවත් ගැන විශ්වාසයක් ඇති නැහැ. උන්වහන්සේ කාවක් ගැන ශ්‍රද්ධාවක් ඇති කරගත්තේ නැහැ. ඒ විදිහට අපටත් බැහැ. අපිත් ඒ විදිහට කරන්න කවුරුවක්වත් අපට ඕනේ නැහැ. ශ්‍රද්ධාවට වස්තු වලින් තියා ගැනීමට පතුවමනා නැහැ කෙනෙක්. කියලා ওই විදිහට තුරුරුවන් පැත්තකට දාලා බුදුන් දහම් සංඝයාගෙන මේවෙන් බුදුරජාණන් වහන්සේට දාලා ධර්මයේ ගැන විශ්වාසයත් සංඝරත්නය ගැන විශ්වාසයත් ඒවත් අයින් කරලා අර විදිහට මෙන්න මේ මේ විදිහට කරගෙන යනකොට යන්නේ ප්‍රතිඵලයක් ලැබෙන්න ඕන. එන ওই විදිහට ස්වච්ඡන්දය, සප්‍රධානත්වය ඉදිරිපත් කරගෙන භාවනාවට ආරම්භ කරොත් භාවනා කරගෙන යනවා නම් ඒ කරගෙන යනා වූ භාවනාවෙන් නියම ප්‍රයෝජනයක් නියම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් නෑ. මේක එක්තරා ශාස්ත්‍රයක් වගේ එකක් මේ සද්ධාරෙන් යුක්තව කටයුතු පටන් ගැනීමේ කියන. ඒ නිසා ඊටාම ප්‍රයෝජනවත් ගුණයක් බව සලකා ගන්න ඕනේ සද්ධා ගුණය. තමා තුළ අනුමංගේ සද්ධා ගුණේ වැඩි දියුණු කරගන්න ඕන. උද්ධාංශති භාවනාවේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ගුණවලට හිත යොදලා ඒ ගුණවලින් හිත අලංකාර කරගෙන, සරසාලන, සනාත කරගෙන ඒ වගේම ධර්ම ගුණ ගැන හිතලා ඒයින් තමන්ගේ චිත්ත සංතානය සනාත කරගෙන, අලංකාර කරගෙන, විවරාගෙන සංඝරත්නයේ සංඝරත්නයේ කෙරෙහි තිබෙනා වූ ගුණයන් තමා තුළ සැලකීමෙන් දිනුපත් දිනුවට පත් කරගෙන අඩමුතු කරන්නේ අනාව අවස්ථාවේදී යෝගාවචරයේකට සාර්ථක ප්‍රතිඵල නොලැබී යන්නේ මොනවා මේ නිසා සද්ධාවේ සාම ප්‍රයෝජනයක් වද නියමයෙන් තේරුම් ගන්න ඕනේ ඒ විදිහේ ශ්‍රද්ධාවෙන් ඉදිරිපත් වෙලා භාවනාව දර්ශනා භාවනාවක් කරගෙන යන යෝගාවචරයේ සම්බන්ධව හිතමු අපි යෝගාවචරය යම් කිසි කර්මස්ථානයක් තේරුම් අරගෙන ඒ කර්මස්ථානයේ දිගට පවත්වාගෙන යා යුතු පිළිවෙල සලකාගෙන ආරම්භ කරනවා මුලින් කර්මස්ථානයේ ආරම්භ කරන්නා වූ අවස්ථාවේදී මෙන්න ආනාපාන සති භාවනා එතකොට වෙන ධාතු කර්මස්ථානය තේසාදී එක්තරා කොටසක් අරගෙන එය ධාතු වශයෙන් නිරිපත් කරගෙන භාවනාව ආරම්භ කරනවා ආනාපාන සතිය ඉදිරිපත් කරගෙන භාවනාව කරගෙන යන්න. මේ විදිහේ මුලින් භාවනාව ආරම්භ කරන්නව අවස්ථාවේදී අර හොඳට ශක්තිය ඇති කර ගැනීමට උවමනා කරන්නා වූ පූර්ව කෘත්‍ය ආදී අනුපාඩු නතු කරගන්න ඕනේ. ඒ වගේම සද්ධාව හොඳට පුරවාගෙන බලවත් ඕනෑකම ඡන්දේ ඇති කරගෙන මේක ආරම්භ කරන්නේ ආරම්භ කරලා අසන් විට මේ යෝගාවචර දවස් කීපයක් භාවනා කරගෙන යනව අවස්ථාවේදී නොයත් අමාරුකම් පැමිණෙන්න ඉඩ තියෙනවා දවස් කීපයක් යනකොට අමාරුකම් පැමිණෙන්න ඉඩ තියෙනවා ඒ ඉඩ තියෙන්නේ කලින් දැනගියේ වැඩ පිළිවෙල නෙමෙයි මේ දැන් භාවනාවේ දීගෙන යන්නේ. කලින් පැවැත් මේ මිත්‍ර වූ ඉරියාපත පන්තිය. එක පිළිවෙලක් නැති ක්‍රමවත් නූ සාමාන්‍ය ඉරියව් පැවැත්වීමක් මුලින් කළේ මේ භාවනාව මේ විදිහේ කරගෙන යන අවස්ථාවේදී එක්තරා පිළිවෙලකට ක්‍රමානුකූලව ඉරියව් පවත්වන්න යෙදিলা තියෙනවා. සිදු වෙලා තියෙනවා. මුදින්ම කියනවා නම් ඉඳගෙන පරියංක භාවනාව කරගෙන යන්න. මේ පරියංක භාවනාව කරගෙන යන්නව අවස්ථාවේදී නොඑක් අපහසුකම් ඇති වෙනවා. මේ නිදී අපහසුකම් ඇති වෙනවා. ඇතමෙකුට අපහසුකම් නැහැ. ඇති වෙන්නේ කලින් පුරුද්ද තියෙනවාම. කලින් කරගත්ත පුරුද්දක් තියෙනවා නම් අපහසුකම් නැහැ. දෙහිගෙන් ගෙන යන්න පුළුවන්. නැති කෙනෙකුට ඉඳගෙන ඉීමත් දුෂ්කරයි. ඉඳගෙන ඉීමත් දුෂ්කරයි. ඉඳගෙන ඉන්න අවස්ථාවේදී එහාට නැමෙන්න ඕන, මෙහාට නැමෙන්න ඕන. අතපය වෙනස් කරන්න ඕන, තියෙන තැනින් එහාට මෙහාට වෙනස් කරන්න ඕන. හදන්න ඕන. ඒ විදිහට යම් කිසි පිළිවෙලකින් ටිකක් සකස් කරගත්තා නම් හිත පිහිටවා ගන්න අමාරුයි. කර්මස්ථානයේ හිත පිහිටවා ගන්න අමාරුයි හිත දුවනවා. එතකොට ඒකත් සකස් කරගන්නට ඕන. ආසනය දුස්තර නැතුව වේදනාවෙන් පීඩාවක් ලබන්නේ නැතිව යටත් පිළිගෙන් පැය දෙකක් තුනක් පහසුවෙන් ඉඳගෙන ඉන්න පුළුවන්කම තියාගන්න ඕනේ. හදාගන්න ඕනේ. යටත් පිටින් සෑ දෙකක් තුනක්. සෑ දෙකක් පහ වෙනකොට තුන්වෙනි වෙලෙන් සමහර විටක හොඳට හිත තැම්පත් මේ අවස්ථාව එනකම් ඇති තාගුරට ඉවසා දරාගෙන ඉවසා දරාගෙන ඉන්න පුරුදු කරගන්න ඕනේ. ඉවසීමෙන් හිත තැම්පත් කරගෙන ඉන්න පුරුදු වුණොත් ආසන තමන්ගේ ආසනයෙන් ආසනය කියන්නේ ඉඳගෙන ඉන්න පරයන්තේ වේදනාවක් නැතිව කිසිම හෙලවිල්ලක් නැතිව අර විදිහේ පැහැදිලියක් වෙන්න පුරුදු කර ගැනීම ප්‍රධාන කාරණේ ඒකට පෙර ටික කාලක් යන්න පුළුවන්. ඊළඟට විතරක ආරක්ෂා විතරක වලින් ආරක්ෂා කර ගැනීම හිත. නොඑක් විදිහේ විතරක ඉදිරිපත් වෙනවා. ඒවෙන් ආරක්ෂා කර ගන්නත් පුළුවන් වෙනවා. එතකොට ආසන විදේය විතරක විදේය කියන ඔන්න ඔය අවස්ථා දෙකම නියමං කරගන්න ඕනේ. මෙන්න මේ වාට වුමනා කරන්නා වූ උපදේශ ආදිය හොඳට තේරුම් අරගෙන ආරම්භ කරගෙන ඉදිරියට යන්න ඕනේ. එතකොට විතරක නැතිව භාවනා කර්මස්ථානයේ හිත යොදාගෙන වාසය කරන අවස්ථාවේදී ඒ භාවනාවට යොදාගත් කර්මස්ථානයේ කුමක්වත් සංස්කාර ධර්ම සංස්කාර ධර්ම කොටස් වලට අයිති යම් කිසි දෙයක් විය යුතුයි. අන්නේ බඳු අවස්ථාවේදී ඒ සංස්කාර ධර්ම වශයෙන් මේ කර්මස්ථානයට ගත්තා වූ දෙය එහිම හිත හුනින්ම තබාගෙන වෙනස් නොවි එහිම ඒ කර්මස්ථානයේම හිත හුනින් තබාගෙන ඉන්නා වූ අවස්ථාවක් එනවා. යන්නේ කර්මස්ථානයේ හොඳට පැහැදිලිව සමාගයේ හිතට වැටෙනා අවස්ථාවක් වෙනවා. ඒ කොහොම අවස්ථාවකද ඉඳීමෙන් පීඩාවක් නැහැ, පරියන්කෙන් පීඩාවක් නැහැ. ඒ වගේම විචාරක වලින් පීඩාවක් ඇත්තේ නැහැ. විචාරකක් නැහැ. සම්පූර්ණයෙන්ම වාගේ කර්මස්ථානයේ හිත තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් කර්මස්ථානයේහි හිත පවතිනවා නම් ඒ අවස්ථාවේදී කර්මස්ථානයේ ඒ යෝගාවචරයට හොඳට ප්‍රකටව වැටෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ අන්න එහෙම දිනුනෙච්ච පුජ්‍යයව සම්බන්ධව ඕ යේ ධම්මා අමිඤ්ඤයා තේ ධම්මේ අමිඤ්ඤා පරිදානාති පළවෙනි කාණේ ඒ යෝගාවචරය අපි හිතනවටත් වඩා දියුණු බුද්ධිලයක් වශයෙන් හිතන්න ඕන මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අපි හිතනවට වඩා උසස් ප්‍රශ්නයකින් හිත පවත්වන්නා වූ යෝගාවචරයේ ගැනයි ගැන බව මතක තියාගන්න ඕනේ. සෝ ඒ යෝගාවචරය. මේ ධම්මා අභිඤ්ඤය. ඒ ධම්මා අභිඤ්ඤ පරිඤ්ඤය. ඒ යෝගාවචරය යම් ධර්ම කොටසක් විචිත්තඥානයෙන් දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් තේරුම් ගත යුතු නම් යම් ධර්ම කෙනෙක් විශිෂ්ඨඥානයෙන් දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගත යුතු නම් ඒ ධම්මේ පරිජා අභිඤ්ඤා පරිජානාති ඒ ධර්මයන් විශිෂ්ඨඥානයෙන් දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් කර ගනි. ඔතන ඇතුලේ මුගක් දේවල් තියෙනවා. ඔය වචනේ ඇතුලේ බොහොම අදහස් තියෙනවා. යෝගාවචරයාට කර්මස්ථානය හොඳට ප්‍රකටව වැටහෙන්න පටන් ගත්තාම පටන් ගත්ත අවස්ථාවේදී මුලින්ම ඒ කර්මස්ථානයේට අඩංගු ධර්ම කොටස ස්වලක්ෂණයේ වශයෙන් ස්වලක්ෂණ වශයෙන් වැටහෙනවා ස්වලක්ෂණේ කියන්නේ ඒකට කියනවා පච්චත් සලක්ෂණේ කියලා කියනවා අපි සාමාන්‍ය විවහාරයේ හැටියට කුජලික ලක්ෂණේ කිව්වත් වරදක් කුජලික ලක්ෂණේ මුලින් වැටහෙනවා මේ යෝගාවචරය කොයි අවස්ථාවේදීද අර හුඟා දිනු තත්වයකට පැමිණියව අවස්ථාවේදී පුද්ගලික තත්වයේ වැට වෙනවා. ඒ පුද්ගලික තත්වයේ වැටීමට මුලින් තේරුම් ගත යුතු අදහස් ආදියක් ඉදිරිය යුතුයි. ඒක පාඩට සිද්ධ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට මුලින් ප්‍රකාශ කර වදාළා. අසදන් අහ රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්සය නිසා ඇති වෙන වේදනා තුන් කොටස මෙන්න මෙන්න මේ කොටස් විතර ඇස කන නාහි දිව කය හිත කියන මේ ඉන්ද්‍රිය ධර්ම ආයත සම්බන්ධ වන අවශේෂ ධර්ම කොටස් 6 6 රූප චක්කු රූප චක්කු විඥාන චක්කු සංපස්ස චක්කු සංපස්ස වේදනා ඔන්න ඔය ටික Uh, සෝතේ සම්බන්ධවත් එහෙමයි. මේ 6 6 6ක් මෙන්න මේවා මතක තියාගන්න ඕන. මතකට ඉදිරිපත් කරගන්න ඕන. අමාරු දේවල් නෙවෙයි. මේ කොටස් මේ කොටස් සම්බන්ධව සාමාන්‍ය හැඟීම කොහොමද? සාමාන්‍ය සත්වයාගේ හැඟීම මේවා නියම තත්ත්වය නෙමෙයි ගන්න සාමාන්‍ය තත්ත්වය. චක්ඛුං චක්ඛුං චක්ඛුං චක්ඛෝ වික්‍රේ ඥානං පස්සං යථා භූතං ඒ ජීවුනේ කියෝගාවචරය මේ චක්ඛෝ සෝතය ධානේ දීවහා ආය මාන එතන ඔය හත් හයයි එතකොට ඔය හයට තවත් එහාට සම්බන්ධ වෙන කොටස කියන මේවා පිළිබඳව යතහා භූතඥානෙ නෑ සාමාන්‍ය උදවියට චක්කුවට ආශා කරනවා මගේ චක්කුව මගේ චක්කුව, මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ හිත. ඒ වගේම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ, ධම්මේ. ඒ වගේම චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. චක්කු සංපස්සජ වේදනා තුන, සෝත සංපස්සජ වේදනා තුන, ගාන සංපස්සජ වේදනා තුන, විවාහ සංපස්සජ වේදනා තුන, කාය සංපස්සජ වේදනා තුන, මනෝ සංපස්සජ වේදනා තුන. එන මෙන්න මේවා. සාමාන්‍ය මහජනයා ඇලීමෙන්, ගැටීමෙන්, මුලා වීමෙන් ඉදිරිපත් කරගෙන ඉන්නේ සාමාන්‍ය මහා දැනුම. ඒ නිසා සාමාන්‍ය මහා ජනයාට යථාභූත ඥානෙ නෑ. යෝගාවචරයා සාමාන්‍ය දැනීමකින් එතෙන්දී දැනීම පවත්වන්නේ යථාභූත ඥානයක් පවත්වන්නේ. යථාභූත ඥානෙ පවත්වන නිසා ඒ ඇලීමක් නෑ, ගැටීමක් නෑ, මුලා වීමක් නෑ. ඒකට යෝගාවචරයාගේ తත්වයයි මේ කියන්නේ මේ යෝගාවචරයා විවේකයේ සත්‍වේ නියමන්දකින් අභිඤ්ඤා පරිඤ්ඤා කියන මේ සත්‍යෙන් තේරුම් ගන්නවා. අභිඤ්ඤා පරිඤ්ඤා කියන මේ සත්‍ය දෙකෙන් තේරුම් ගන්නවා. මගේ චක්කුව මට ආйти චක්කුව එතකොට මගේ චක්කුව අනිත් චක්කුව වලට වඩා හොඳයි. ඔය විදිහට මොන මොන ක්‍රමයකින් හරි සම්පෝ සම්බන්ධව කෙලෙස් උපදවා ගන්නවා. එහෙම උපදවන්නේ නෑ යෝගාවචරය. මේ චක්කුමේ தત્ත්වය පලකනකොට චක්කුව කර්ම විදර්ශනා කර්මස්ථානයේ ගෙන යන්නා වූ යෝගාවචරයාට ඉස්සෙල්ලාම මේ චක්කුවට හිත වැටෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ දෙවෙනි අවස්ථාවේ. ඉස්සෙල්ලාම මුලින්ම යෝගාවචරයට ආනාපාන ආනාපාන භාවනාව කරගෙන යනවා නම් ආනාපාන භාවනාවේ කියලා ගන්නවා නම් වායෝ ධාතුවෙන් ආරම්භ වෙනවා වායෝ ධාතුවෙන් ආරම්භ වෙච්ච භාවනාව ඊළඟට ඒකට සම්බන්ධ කරගෙන ඒ වායෝ ධාතුවේහි අභිඥා පරිඥා දෙක හොඳට වැටෙනකොට ඊළඟට ඒකට සම්බන්ධ අනිත් ධාතුත් මේ තේරුම් කරගන්න. වායෝ ධාතු වගේම පඨවි ධාතු, තේජෝ ධාතු, ආපෝ ධාතු කියන ධාතු හතරම ඔය විදිහට තේරුම් කරගන්න. ඒ තේරුම් කරගත්තාම පඨවි ධාතු කොටස් සියල්ලම සලකන්න පුරුදු වෙනවා. පතන් ගත්තේ මේ ආස්වාද ප්‍රස්වාද දෙක මුල් කරගෙන ඊළඟට ඒක පැතිරිලා ගෙහෙලා මුළුමනින්ම බටවි ධාතු සියල්ලම අධ්‍යාත්මික බාහිර වශයෙන් තේරුම් ගන්න පුරුදු කරගන්න. ආපෝ ධාතුත් එහෙමයි. තේජෝ ධාතුත් එහෙමයි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ ධාතු හතරම මහා භූත හතරම තේරුම් ගන්නවා ඊළඟට උපාදාන රූපක් දැනගන්නවා. භාවනාවට සුදුසු සලකා ගන්න පුළුවන් කොටස් ටිකක් සලකන්න පුරුදු කරගන්න. සලකන්න පුරුදු වෙච්ච තැනකට මුළු ශරීරයේම පැතිරිච්ච නුවණක් පාවිච්චි කරන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ බඳු අවස්ථාවක අන්තිමේදී චක්කුවටත් හිත යොදනවා. චක්කුවට හිත යොදනකොට චක්කුම් අන්න චක්කුම් චතෝ විත්‍රේ අතහ ඥානං පස්සං යථා භූතං මහණෙනි ඒ යෝගාවචරය විදිහට චක්කුව යතහ භූත ඥානයෙන් තේරුම් ගන්නවා එතකොට සහබෝධ ඥානයෙන් තේරුම් ගන්න කොහොමද මේ චක්කුව? මේ චක්කුවේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. මේකේ තවත් තියෙනවා උපාදාරූප කොටස් ටික. ගණන් කරලා බලනකොට මේ චක්කුව සම්බන්ධ කරගෙන රූප රාශියක් තියෙනවා. චක්කු ප්‍රසාදේ කියන එකයි අපිට ප්‍රකටව හොඳට තේරෙන්නේ රූපයක් බලනකොට ඒ රූපේ බලන්නේ රූපේ බැලීමට ශක්තිය ලැබෙන්නේ චක්කු ප්‍රසාදේ බලයෙන් චක්කු ප්‍රසාදයේහි ඡායා රූප ඡායාව වැටෙනවා එතකොට ඒ චක්කු ප්‍රසාදය චක්ක ප්‍රසාදය කියන්නේ එතකොට මේ ඇහි පැහැදිලි ගතියයි. ඒක දන්නා මේ ඇත්තෝ ඒ චක්ක ප්‍රසාදය. ඒ චක්ක ප්‍රසාදය සානිකර පවතින්නේ නැහැ. ප්‍රසාද රූපය කියන එක උපාදා රූපයක්. පැහැදිලි කම. ඇහි තියෙන පැහැදිලි කමටයි ප්‍රසාද රූපය කියන්නේ. ඒ ප්‍රසාද රූපේ වෙන් කරලා ගන්න බැරි තරම් නමුත් කියන අයද කාටත් තේරුම් ගන්න පුළුවන් පැහැදිලි ගතිය. ඒ පැහැදිලි ගතිය තියෙන නිසායි බාහිර රූප වල සෙවණල්ල ඡායාව මේකට වැටෙන්නේ. නිසා මේකේ ප්‍රසාද රූපේ කියන උපාදා රූපයක් තියෙනවා. උපාදා රූප වල ස්වභාවය මහා භූතත් අසුරු කිරීමයි. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි වන්න වර්ණායතනෙ ගන්ධ ගන්ධායතනෙ රස පඨවි වර්ණ වර්ණ ගන්ධ රස පූජා. එතකොට එතන හතරයි. එතකොට අටයි. චක්ක ප්‍රසාද රූපයයි. මේවා ජීවත් කරන ශක්තිය කියන ජීවිතේන්ද්‍රිය රූපයයි. මොන චක්ක ප්‍රසාදේ කිව්වහම ඔය 10ක් ඔකට සම්බන්ධ වෙනවා. එතකොට චක්කු දසකේ කියලා ඔකට කියන්නේ. චක්කු දසකේ. දැන් චක්කුව තේරුම් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ මෙතන වදාලා මේ යෝගාවචරය දැන් මේ චක්කුව තේරුම් අරගත්තා. අරගත්තේ මෙන්න මේ දර්ශන කෘත්‍යය කරන්න පුළුවන් ඒකයි මේ චක්කුව කියන්නේ. ඒ දර්ශන කෘත්‍ය කිරීමට අර ප්‍රසාදේ උපකාර වෙනවා. ප්‍රසාද රූපයේ අසුරු කරගෙන තියෙනවා මහා භූත හතරක්. ඊළඟට වන්න ගන්ධ රස ඕජා කියන මේ තව හතරක් තියෙනවා. ඒකට මේක ජීවත් කරන ශක්තියක් තියෙනවා. මැරෙන්න නොදී ජීවත් කරන ශක්තියක් තියෙනවා මේක ඇතුලේ. ඒකට චක්කෝ දතකය දිවෙන්නෝ. ඔය චක්කෝ දතකේ තේරුම් ගන්න ඕනේ. ඔය චක්කෝ දතකේ ওই විදිහට බලාපුවාම මේක ආසා කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් හදාපු දෙයක් නැහැ. කර්මානුරූපව නිර්මිත වූ දෙයක් මෙතන තියෙනවා. මේ චක්කු දසකේ වාගේම හාව දසකේ කියලා දසකෙකුත් තියෙනවා නේද? චක්කු දසකය භාව දසකය. භාවය කියන්නේ ස්ත්‍රී භාව පුරුෂ භාව කියන මේ දෙකෙන් එකක් කෙනෙකුට තියෙනවා. ඒ කෙනෙකුට තියෙනවා. ඒ භාවයයි ජීවිත ඉන්ද්‍රයයි අර කියන 8යි සුද්දාස්තක කියන 8යි මේ 10 එකතු වුණාම භාව දසති. භාව දසති මෙන්න මේ විදිහට මේකේ තියෙන తත්වය මේ චක්කෝ කියනක ආසා කරන්න ඇලෙන්න දෙයක් නෙමෙයි රැවටෙන්න දෙයක් නෙමෙයි මේක අනිත්‍ය ස්වභාවයට පැමිණෙනා වූ දෙයක් අනිත්‍ය ස්වභාවයකට පෙරලීමට විපරිණාම ස්වභාවයකට සැලීමට සුදුසුම තියෙන එකක් මේක. විපරිණාම ධර්මයක් මෙතන තියෙන්නේ. කියලා හොඳට තේරුම් ගන්න. රූපය ගැනත් එහෙමයි. මේකට හමු වෙන රූපය, ඇහැට හමු වෙන රූප ඡායාව. ඒ රූප ඡායාවත් ඒකට සම්බන්ධ රූපයක් අර විදිහටම ධාතු සමූහයක් මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අර විදිහට ධාතු ගොඩක්. එතන වර්ණායතනයයි මෙතන ඉදිරිපත් වෙන්නේ. ඒ ඒ සම්බන්ධවත් නියමන්නමට තේරුම් ගන්න යථාභූත ඥානය. ඊළඟට ඒ දෙක සම්බන්ධ කරගෙන චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥාණයෙන් තමයි දැනීම සම්පූර්ණ වෙන්නේ. හිත. චක්කු විඥාණය කියන්නේ හිත. එතකොට ඒ චක්කු විඥාණයට සම්බන්ධ වුණාම චක්කු විඥාණයයි රූපයයි චක්කු ප්‍රසාදයයි තුනක් තියෙනවා. මේ තුන එකතු වෙච්ච තැන පස්සේ ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. මේ තුනේ එකතුව නිසා පස්සේ ඇති වෙනවා. පස්සේ ඇති වෙනකොට පස්සයත් තේරුම් කරගන්නවා. චක්කු සම්පස්සයයි මේ මේ චක්කු සම්පස්සයත් විපරිණාම ස්වභාවයට සුදු දේ දීගෙන සිටිනා වූ පවතිනා වූ දෙයක් එතකොට ඒ චක්කු සම්පස්සය නිසා වේදනාවක් ඇති වෙනවා ඒ වේදනාවත් විපරිණාම ස්වභාවයට යටත් වෙන එකක් නිරයක් නෙමෙයි සදාකාලික එකක් නෙමෙයි කියලා යථා භූත වශයෙන් තේරුම් ගන්නවා මේ තේරුම් කර ගැනීමට වමනා කරන්නේ සමාධිය. අර විදිහේ හොඳ සමාධියක් තියෙන්න ඕනේ. ඒ විදිහේ තියෙන අවස්ථාවේදී ඔන්න මේකේ ඇලීමක් ඇති වෙන්නේ නැහැ මේ විදිහේ සලකනකොට. ඇහැ ගැනවත් ඇහැට ඉදිරිපත් වෙන රූපය ගැනවත් ඒකට සම්බන්ධ වෙන විඥාණය ගැනවත් ඊට සම්බන්ධ වන පස්සය ගැනම වේදනාව ගැනම ඇලීමක් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න ඉඩක් නැහැ. යම් විදිහකින් මේවා තේරුම් ගත්තා නම්, මේ මණ්ඩලෙන් තේරුම් ගත්තා නම් ඇලීමක් ඇති වෙන්නේ චක්කුස්මින්න සාරජ්‍යති රූපේසු න සාරජ්‍යති චක්කු විඥානේන සාරජ්‍යති චක්කු සම්පස්සේන සාරජ්‍යති සම්පිතං චක්ඛු සම්පස්සපච්චය උප්පජ්ජති වේද වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං තස්මින් තින සාරජ්‍යති ඔන්නෝය කියන මේ කොටස් සම්බන්ධව චක්ඛු රූපය චක්ඛු විඥානය චක්ඛු සම්පස්සය වේදනාව කියන මේ දේවල් නිතරම අපේ හිත වලට සම්බන්ධ වෙන්නේ මේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ මේ මේවා මේ ඉදිරිපත් වෙන මේවා නියම අන්දමෙන් තේරුම් ගත්තා නම් බඳු අවස්ථාවේදී ඇලීමක් වෙන්නේ නැහැ. ඇලීමක් වෙන්නේ ඉඩක් නැති වෙනකොට යෝගාවචරයට පුළුවනි ලේසියෙන් භාවනා කාර්යය කරගෙන යන්න. මේ தത്വයට එන්න ටිකක් ප්‍රමාද වෙන්න ඕන. මේ මමින්ඥා පරිඥා කියන මේ අවස්ථා දෙක පියමන් කරන්න ඕන. මමින්ඥා අවස්ථාව පුජ්‍යලික తත්වයේ ඒ ධර්මයන් සම්බන්ධව පුජ්‍යලික తත්වයේ තේරුම් කරගන්න. එතකොට පච්චත්ත ලක්ෂණ ප්‍රතිවේදී කියලා එකට කියන්නේ. පුජ්‍යලික ලක්ෂණය ප්‍රතිවේද කිරීම. ඒක තියෙන්න ඕන. මේ වස්තු සම්බන්ධව මේ ඉදිරිපත් වෙන දේවල් කර්මස්ථානයට සම්බන්ධව ඉදිරිපත් වෙන දේවල් සම්බන්ධව ඒ පච්චත්ත ලක්ෂණ අවබෝධය හොඳට තියාගන්න ඕනේ. ඒක තියාගත්තාම ඊළඟට පරිඥා කියන අවස්ථාවට ප්‍රමිනේ. තව යහට ඒක සම්පත් කරගෙන යන අවස්ථාවේදී මේක සංඛතයි විපරිණාම ධර්මයක් සංඛත අනිත්‍යයි සංඛතයි විපරිණාම ධර්මයක් කියලා තේරුම් ගන්න. අනිත්‍ය නම් යමක් ඒක දුකයි යමක් දුක නම් ඒක අනාත්මයි කියලා ඔය විදිහට තේරුම් ගන්න. පරිඥාව කියන්නේ අන්නේ තත්ත්වය. යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයාතේ ධම්මේ අභිඤ්ඤා පරිඥානාති කියලා බුදුරජාණන් වහන්සේ මේ යෝගාවචරයාගේ දියුණු අවස්ථාවක් ගැන ප්‍රකාශ කරනවා. මුලවට හිත තැම්පත් වෙලා තියෙනවා. තැම්පත් කර ගැනීමට කිසි බාධාවක් නැහැ. කර්මස්ථානයේ හිත එදිලා තියෙනවා. ආන්නේ අවස්ථාවේදී චක්කුව පමණක් නෙමෙයි අවශේෂ රූපය පමණක් නෙමෙයි සියලුම කොටස් පරිඤ්ඤේය ධර්ම අභිඤ්ඤේය පරිඤ්ඤේය ධර්ම වශයෙන් සලකා බලනකොට ඒ පුජ්‍යලයන්ගේ නුවණට ගොඳුරු වෙන හැටියට ශක්තිය හැටියට ඥානේ ශක්තිය හැටි හැටියට හිත යොදන්න පුළුවන්. රූප වේදනා සංඥා සංඛාර විඥාන එතකොට චක්ඛ ආයතන රූප ආයතන සද්ධ ආයතන ගන්ධ ආයතන රස ආයතන පොට්ටබ්බ ආයතන ධම්මා ආයතන රූප ආරම්මන සද්ධ ආරම්මන ගන්ධ ආරම්මන රස ආරම්මන පොට්ටබ්බ ආරම්මන එතකොට උන් ඔය විදිහට මේ දත යුතු ධර්ම ඇති සාදුරට ඔහුගේ ඥාන ශක්තියට ගොදුරු වෙන හැටි හැටියට ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙන වෙන හැටියට මෙනෙහි කරමින් වාසය කරයි. ඒ ඉදිරිපත් වෙන ධර්ම ලක්ෂණ වශයෙන් ওই විදිහට මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට අවබෝධය එන්න එන්න වැඩි වෙනවා තියෙනවා. අභිඤ්ඤා පරිඤ්ඤා කියන මේ ගුණ වලින් මේ යෝගාවචරයට අදිනුව සාස්ත්‍රා ගන්න පුළුවන්. මෙබඳු අවස්ථාවේදී යෝගාවචරයට සම්මාසන ඥානෙ හොඳට පැහැදිලිව යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් හොඳට වැටහෙන්නේ උද්‍යප්පේ ඥානෙ පටන් ගන්න හිතම්ම. උද්‍යප්පේ ඥානෙ කියන්නේ මේවා ඇති වෙන නැති වෙන හැටි වැටහීමයි. මේ ධර්ම කොටස් වෙන වෙනම වැටහෙනකොට ඒවයි ඇතිවීම නැතිවීම වැටහෙනවා. ඇතිවීම නැතිවීම වැටහීමේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් හොඳට වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේ අභිඥානණයයි පරිඥානණයයි කියන සාමාන්‍ය පච්චත්ත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන මේ ලක්ෂණ දෙක හොඳට තේරුම් ගත්ත යෝගාවචරයාට විදර්ශනා ඥානෙ දිනුනේ. එතකොට උදයම්බයාදී විදර්ශනා ඥාන පහළ වෙනවා. මේ උදයම්බයාදී විදර්ශනා ඥාන පහළ වෙනව අවස්ථාවේදී ඒ විදර්ශනා ඥාන පහළ වෙන්නේ තදංග වශයෙන් ඊට බාධක ඊට බාධක ක්ලේශයන් අයින් වෙන්නේ. ඒ අවස්ථාව දේශනා කළේ මේ ධම්මා පහතම්මා ඒ ධම්මා අභිඤ්ඤා පහතම්මා තේ ධම්මේ අභිඤ්ඤා පහජහති මෙන්න මේ විදිහේ විදර්ශනා ඥාන පහළ වෙනව අවස්ථාවේදී ඒ විදර්ශනා ඥාන වල බලයෙන් සදංග වශයෙන් ඔහුගේ අභ්‍යන්තරයේදී සිත තුළ බොහෝ කාලයක් ස්ථිරව තැන්පත් වෙලා තිබිච්ච බොහෝ කෙලෙස් පළංග වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් අයින් අයින් වෙලා යනවා. පළංග වශයෙන් අයින් වෙලා යනවා. ඒ අයින් වෙන කෙලෙසයන් සම්බන්ධව හිතලා බලපුවාම නොයෙක් ආදී නොයෙක් දේවල් නොයෙක් කොටස් සාස්වත දෘෂ්ටියට සම්බන්ධ ඒවා උච්චේර දෘෂ්ටියට සම්බන්ධ ඒවා එතකොට ධන සංඥාවට සම්බන්ධ ඒවා එතකොට විගතම ආවා වූ තෘෂ්ණා සම්බන්ධ කෙලෙසයන් දෘෂ්ටි සම්බන්ධ කෙලෙසයන් මාන සම්බන්ධ කෙලෙසයන් මේ විදිහට නොයෙක් විදිහේ කෙලෙස් කෙලෙස් ධාරාවක් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් තදංග වශයෙන් කැඩි කැඩි බිඳි බිඳි යනවා විදර්ශනා ඥාන වල බලයෙන්. ඒ විදර්ශනා ඥාන ප්‍රධාන වශයෙන් අටක් එහාට තියෙනවා. ඒ අටම දිනු වෙනා වූ අවස්ථාවේදී කෙලෙස් සාතියක් ඔහුගේ අභ්‍යන්තරයෙන් අයින් වෙනවා. පරිසුද්ධ සංකාන තත්වයකට පැමිණෙනවා. නොකඩවා විදර්ශනා ඥාන පවත්වාගෙන යනවා විදර්ශනා භාවනාව කරගෙන යනවා නොකඩවා කොට බලවත් උනන්දුවක් ඇතිව ලොකු පුණ්‍ය ශක්තියක් ඇතිව වීරිය පවත්වාගෙන යනවා නම් ඒ අවස්ථාවේදී බොහෝ දුරට මේ කෙලෙස් අයින් වෙලා හිටිනවා. සංසාරය සම්බන්ධව හොඳට වැටෙනවා යථාට මහා දුක් ගොඩක් බව. බොහෝ විට හිතා ගන්න දිව්‍ය ලෝක යහපත්, බ්‍රහ්ම ලෝක යහපත් කියලා කනේ. නමුත් මේ භාවනාව මේ දිනු අවස්ථාවේදී බ්‍රහ්ම ලෝක තව අනිත්‍ය දුක අනාත්ම කියන මේ ලක්ෂණයන්ගෙන් පීඩා වෙන දැන් ඒ නිසා ඒවත් භයජනකයි කියලා ඒ විදිහට සැලකෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා ඒ අභ්‍යන්තරයේ දෙමෙන කෙලස්සාකි අයින් වෙනවා. කෙලස්සාකි අයින් වෙනකොට පිරිසිදු సంతානයක් බවටපත් වෙනවා මේ යෝගාවචරයාගේ సంతානය. යෝගාවචරයා මේ අවස්ථාවේදී නිකලෙස් සුජලේ කොටෙන් හිතා ගන්නවා සමහර විට. අර උදයබ්බේ ඥානයේ අවස්ථාවේදී මුල් අවස්ථාවේදී මෙයට බොහෝ විට රැවටෙනවා. එයාත් ඒක පන්නාගෙන යනකොට ඇත්ත වශයෙන්ම නිවන මේ විදිහයි කියලා නියමාන්දමට වැටහෙනවා වාගේ පෙනීමක් ඇති වෙනවා. නමුත් නියමාන්දමෙන් ප්‍රත්‍යක්ෂව නිවන අවබෝධ වෙන්නේ නැහැ. නිවන මේ විදිහට විය යුතුයි කියලා සමහර විටක බොහෝ විටක ඒ යෝගාවචරයට වැටෙනවා. මේ සංසාරය විනිගද්දයක් වාගේ. විනිගද්දයක් වාගේ. ලෙඩ ලෝකයේ තියෙන සියලුම ලෙඩ වලින් පිරිච්ච තන මේ තමන්ගේ సంతානි ඔය විදිහට කල්පනාවෙන් ඒ විදිහ කල්පනාවෙන් ආව අවස්ථාවේදී මේ යෝගාවචරයාගේ தත්ත්වය ඉතාම දියුණුවෙන් දියුණුවට යනවා. මෙන්න මේ දෙවෙනි අවස්ථාවයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ මේ මහා සලායතනික සූත්‍රයේ එක්තරා කොටසකයි මේක කියන්නේ මේ අදහස උන්වහන්සේ මේ දේශනාව කළේ රහතන් වහන්සේගේ தත්ත්වය පෙන්වන්නේ. රහත් වීමට උපකාර වීම රහත් වීමට උපකාර වන ධර්ම සමූහයක් ඉදිරිපත් කිරීම වශයෙන් උන්වහන්සේ මේ දේශනාව කළා. සාමාන්‍ය යෝගාවචරයේ ගුණත් පිළිපැදිය යුත්තේ මේ පිළිවෙලට. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ අදහස අර විදිහේ නිසා රහතන් වහන්සේ කෙනෙක් වීමට රහත් වීමට උපකාරක ධර්මයක් වශයෙන් මේ ටික දේශනා කරපු නිසා පහතබ්බ ධර්ම වශයෙන් මෙතන පෙන්눔 කළේ අවිද්‍යාවයි තණ්හාවයි අවිද්‍යාවයි තණ්හාවයි ඒක රහත් මාර්ගයටයි දෙකක් සෝවාන් පුජ්‍යලේගේ තත්වය ගැන අපි හිතන්න ඕනේ. අපි මුලින් සෝවාන් වීමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සෝවාන් වීම බලාපොරොත්තු වන්නා වූ යෝගාවචරය මේ විදිහටමයි මේ භාවනාව කරගෙන යන්නේ. ගාරගෙන යන අවස්ථාවේදී අර විදර්ශනා ඥාන පරම්පරාව දිගට පවතිනවා. ඒ විදර්ශනා ඥාන පරම්පරාව දිගට පවත්වාගෙන යෑමේදී අතරෙන් පතර නතර වීමක් ඇති වෙනවා. මේ සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීමේ ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් උද්ධඨිතඥ පුජ්‍යලයෝ පුජ්‍යලයන් සම්බන්ධව සලකනකොට උද්ධඨිතඥ පුජ්‍යලයා කියන්නේ ඉදිරිපත් කළ ධර්ම සමූහය ධර්ම කොටස ඉදිරිපත් කළ වේලාවෙදීම හොඳට තේරුම් අරගෙන ධර්මයේ තේරුම් අරගෙන ඒ අනුව භාවනා මනසිකාරයේ යොදාගෙන භාවනා මනසිකාරයෙන් ඉක්මනින් විදර්ශනා ඥාන පහළ කර ගැනීම. නිබ්බිදාව බොහොම ඉක්මනින් ලබා ගන්න. නිබ්බිදාවෙන් විමුක්තිය. විමුක්තියෙන් නිබ්බිදාවෙන් විරාගය. විරාගයෙන් විමුක්තිය. විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනය. ඔන්න විදිහේ බොහොම කෙටි ක්‍රමයකින් ඝටසඤ්ඤ පුජ්‍යලයන්ගේ අවබෝධය. සෝවාන් වීම බොහොම ඉක්මනයි ලෙහෙසි උද්දත් ලග්න පුද්ගලයෙකුට. සරියුත් ස්වාමීන් වහන්සේ පරිබ්‍රාජක කාලේ අත්තජී හාමුදුරුවන්ගෙන් අත්තජී ස්වාමීන් වහන්සේගෙන් ගාථාවක් ඇසුවා. ඒ ගාථාව සම්පූර්ණ කරන්නත් ඉස්සෙල්ලා කරුණ සියල්ලම අවබෝධ කරගෙන සුවාම් මාර්ග ඥාන ඵලඥාන ලබාගෙන අවසන් කරගත්තා. ඒ තරම් ශක්තියක් උන්වහන්සේට තිබුණා ධර්මයේ සම්බන්ධව හිතීමේ ශක්තිය. පුදුම වෙන දෙයක් නෑ ඒක. උන්වහන්සේ බොහෝ කාලයක් මුළුල්ලේ විදර්ශනා භාවනාව පුරුදු කරගෙන හිටපු උත්සමයි. මේ ජීවිතයේදී පිරිසිදු ජීවිතයක් ගත කළේ ආධ්‍යාත්මික පාරිශුද්ධියෙන් ඒ කාලෙන් බුද්ධ ශාසනයක් නැතිවම උගක් දිනුව කටයුතු කරපු කෙනෙක්. පරිණි පුරුදු වුණා. පාරමී ධර්ම පිළිලා තිබුණා. අර උද්ඝාටිතඥ කියන නුවණ තිබුණා. උද්ඝාටිතඥ කියන එකේ තේරුම උද්ඝාටිත කියන්නේ ඉදිරිපත් කරපු දේ, විවෘත කරපු දේ. නුවණ කියන්නේ දැනගන්නවා. ගතිතයින් නෙමෙයි. ඉදිරිපත් කර ධර්මයේ දැනගන්න ඉදිරිපත් කළ පමණින්ම දැනගන්නවා කියන එකයි උද්ගතකන්‍ය කියන්නේ. විපංචිකන්‍ය කියන උද්ගලයා ඊට වඩා ටිකක් අඩුයි. ඒත් දේශනාවක් කළාම ඒක යම් කිසි විදියකින් බෙදලා පෙන්වපු හැටියෙම විදර්ශනා මානසිකාරයේ පවත්වාගෙන ධර්ම අවබෝධය කරගන්නට පුළුවන්. උපචිතඤ්ඤු උපචිත කියන්නේ විස්තර කිරීම විස්තර කරන ලද්ද නුඹ කියන්නේ දැන් දන්න විස්තර කරන ලද්ද දැනගන්න බෙදලා වෙනස් බෙදලා වෙනස් කොට පෙන්눔 කරපු දේ ඒ එක්කම තේරුම් ගන්නා වූ පුද්ගලයා ඔබඳ පුද්ගලයෝ බොහොම පාරමී ධර්මයන් පිළිච්ච උත්තමයි සෝවාන් වීම බොහොම ලේසියි කුජයයන්. අනිත් ඇත්තන්ට අමාරුයි කියලා. ඒ නිසා ඔක්කොම හැම කෙනෙකුටම මේ විදිහේ කරන්න පුළුවන් වෙනවා කියලා හිතන්නත් නරකයි කියන්නත් නරකයි. ක්‍රමයෙන් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියපු පිළිවෙලට අනුපූර්ව පිළිවෙලින් මේක හික්මෙන්ට ඕන පිළිවෙත් පුරන්නත් ඕන අනුපිළිවෙලින් සීල විසුද්ධි චිත්ත විමුද්ධි ධිට්ඨි විමුද්ධි ආදී විමුද්ධි පරම්පරාව පරම්පරාව පුහුණු කරගෙන යන්න ඕන එහෙම පුරුදු පුරුදු කරගෙන යන්න ආව කෙනෙකුට අන්තිමේදී ඥාන දර්ශන විසුද්ධිය හමු වෙනවා ඒ ඥාන දර්ශන විසුද්ධියේදී විසුද්ධිය ලබා ගැනීමට මුලින් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ අද සංඛාරුපේක්ඛා ඥාන අනුලෝම ඥාන සංඛාරුපේක්ඛා ඥානේ නියම වෙනවා. විද්‍යාවට පවස්වාගෙන ගිය ඥාන පරම්පරාව සංඛාරුපේක්ඛා ඥානයේදී එක්තරා නියමයක් ඇති කරෙන්නේ. නියමයක් සිදු වෙන්නේ ඒ අවස්ථාවේදී. එතෙන්දී විපස්සනාව විපස්සනාව හොඳට දියුණු වෙනවා. ඒ දියුණු වෙච්ච විපස්සනාව එහාට යනකොට අනුලෝම අවස්ථාවේදී උත්හාන ගාමිනී විපස්සනා කියලා නමින් කියවෙන්නේ. රෝම ඥානෙ. සංඛාරූපේක්ෂා ඥානෙදී දිනුණු වෙච්ච, දිනුණු වෙච්ච එක්තරා ලක්ෂණයක්. ත්‍රිලක්ෂණේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේම උදේට වැටගෙනවා. අන්තිමේදී එක් ලක්ෂණයක් දැඩිවම වැටෙනවා. සම්පූර්ණවම වැටෙනවා. ඒ දැඩිවම සම්පූර්ණ වැටහිච්ච ලක්ෂණේ අනුව උත්හාන ගාමිනී විපස්සනාව ඊළඟට පවත්වන්නේ අනුලෝම ඥාන අධිකම්ම අනුලෝම කියන මෙන්න මේ අවස්ථාවලට පැමිණෙන්නේ මේ උත්හානගාමිනී විපස්සනාව. ඒ කියන්නේ උත්හානී කියන්නේ මේ සංසාර දුකෙන් හෝ කෙලෙසුන්ගෙන් නැගී සිටීම. ඒ නැගී සිටීමේ නැගී සිටීම සිද්ධ වෙන්නේ මාර්ගයේදී. ලෝකෝත්තර මාර්ගයේ උත්හාන ගාමිනී කියලා ඒ විදිහට හිතන්න ඕන ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නා වූ විපස්සනාව කියන එක උත්හාන ගාමිනී යම් අවස්ථාවක ලෝකෝත්තර මාර්ගයක් ලබනවා නම් ඒ ලබන අවස්ථාවේදී ඇති වෙන චිත්ත පරම්පරාව චිත්ත පරම්පරාවටයි මෙන්න මේ උත්හාන ගාමිනී විපස්සනාව කියන්නේ ඒකේදී එක්තරා ලක්ෂණයක් වැටෙනවා. ඒ වැටහිච්ච ලක්ෂණ ඉදිරිපත් කරගෙන ගෝත්‍ර භූඥානෙ පහළ වෙනවා. ඒ ගෝත්‍ර භූඥානෙ පහළ වෙන අවස්ථාවේදී තමන්ගේ හිත එක්තරා තත්වයකට ගිය බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ගෝත්‍ර භූඥානෙට ගිහිල්ලා ආයි ආපස්සට එන්නේ නැහැ. ඒක නැවතලා නිකන් එතනම තියෙන්නේ නැහැ. ඉස්සරහට යනවා. ඒ නිසා මේක සුදු වේලාවක් හිත නොදැනී යන අවස්ථාවක්. ඒ කියන්නේ ගෝචර වූ ඥාණයෙන් එරෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම. ගෝචර වූ ඥානයේ ආරමුණ නිවන. ඒ නිවනයි. ඒ නිවන අරමුණු කරගෙන ගෝචර ඥානය පහළ වුණාම ඒ එකම අර ලක්ෂණයට අනුව නිවන අවබෝධ කරගනිමින් නිවන අරමුණු කරගනිමින් ඒ කෙලෙස් සීමාවක් හඩමින් මෙන්න මේ ගුණ සමූහයක් ආර්යචාර්ය මාර්ගයටයි මේ ගුණ සමූහයක් තමා තුළ දියුණු කරගනිමින් දියුණු වෙච්ච ගුණ ධර්ම සමූහයේ ඉදිරිපත් කරගනිමින් අනන්ත කාලයක් මුළුල්ලෙහි දික්ති විචිකිච්ඡා ආදී මහා කෙලෙස් වලින් තැවි තැවි තිබෙච්ච මේ චිත්ත සංකාණය නිවමින් මේ මාර්ග ඥාන ඒක පල ඥාන පහළ වෙන ඊළඟට ප්‍රත්‍යදේශානාන පහළ කල්පනා කරගන්න